නොදක්මා සරණ ධම්මදේශනා මාලාව පිළිපැදෙන ලබන්නේ අද අප කල්පනා කළා අල්ලාහ්ට සූත්‍රයේ දැක්වෙන එක්කොටසක් ගැන ධර්ම දසාවේ ධම්මදේශනා පිළිපැදෙන ඒ අල්ලාහ්ට සූත්‍රයේ දුන්නේ අනුතරණකාරය සත්‍යස්මය පාඩේ බොහොම අයවන බාලියන් විසින් බුදුරජාණන් වහන්සේ ලේබදන්නේ නැහැ ධර්ම ගම්මෝහේ සඳහන් වෙන්නේ නැහැ සමග රක්ෂණය කරන්නේ නැහැ භාවනා තමයි බව සමාධියේ තියෙන ධර්මස්සේ අපි සඳහන්නේ ඒක මේක ඒ ධර්මයේ පහදින වශයෙන් සත්‍යස්වයස අවබෝධ කරලා නැති නිසා බුදුරජාණන් වහන්සේ දකින්න තමයි ධර්මයේ තමා විසින්ම අත්දකින්නට උන අවබෝධ කරගන්න ඕනේ තමා අත්දකින ප්‍රමාණය මට්ටමට අනුව තමයි බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන් වන්නේ සෝදානම් පස්සට යොමුනම් පස්සට කියන්නේ මොකක්ද මේකෙන් අදහස් කරන්නේ මේ පොත්පත්වල තියෙන කරුණක් මේවා කීර්තිය දුක කන්නේ බුදුහාමුදුරුවෝ දන්නවා කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් සත්‍යයක් වශයෙන් මේ භාවනා තුළින් ලබන අත්දැකීම් ලබන්නේ. ඒ වගේම තමයි සංගරත්නය දකින්නේ. සංගරත්නය දකින්නට බෑ භාවනාවේ අත්දැකීම් ලැබුකු නැති කෙනෙක්. ඒ භාවනාවේ අත්දැකීම් අත්දැකීම් ලැබුකු කෙනෙක් තමයි ඒ ධර්මයේ දැක්කට පස්සේ තමයි සංගරත්නය දකින්නේ. ඒ ධම්මං පස්සති සෝසංඝං පස්සති කියලා ඒක ඕනේ නම් අපිට කියන්න පුළුවන්. අනේ මේකාරයේ සංඝයාගේ මොනදක්ෂණ පාඩය තමයි යන්න ප්‍රසාර සෝසේ දැක්කම කොහොමද අපි විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සංඝයාගේ ගුණ මෙවැනි සුබදේශනාවක් කියලා නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා දේශන තමහත්කමක් තියෙනවා කියලා වන්නේ. ඒ වුණාට තරමක සරල සුබ දේශනාවක් සුදු දහම් කරුණු සම්පූර්ණ කරලා තියෙනවා යතෝ බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ පුරුෂයේ දක්වනා යාවසා දුක්ඛයේ සංඛාරා ගණාවා සභාවත සාමක සංඝෝපී සම්මාගමක්කාරී අධිගම්ම පස්සාන පිළිසොබාන අන්තපොලිස පොළොලාය සම්බවත සංසාරක සංඝෝ ආගුණීයෝ පාමීයෝ දක්ෂණීයෝ මොනිකාරයෝ අනුස්කරම් සෝනාක්ෂ සංඝෝපස්සෝ මේකේ මුක්ඛේ සංගේ පසන්නා සංගේතේ පසන්නා අධියේ පසන්නාන අල්ලෝ විපාකෝ සෝතියන තාපේ සෝතේ දක්වන්නේ ඒව අදහස් කරන්නේ ඒ සාමාන්‍ය සිංහල අදහස් කරන්නේ කියන්නේ යාසා මුක්ඛේ සංභාව ගණාව මේ ලෝකේ යන්තා කෙලෙස් තියනවා නම් සම්මෝහ වශයෙන් සත්පුරුෂාර්ථයන් තිබෙනවා නම් මේ සෑම සත්පුරුෂාර්ථයන් සම්මෝහයක් මේ පිටසක් මතින් සතරකට කාවක සංගෝතේ සම්බ්‍රමක් කාලේ සතරකට කාවක සංගරණය සම්පරේ කියලා ප්‍රකාශ කරනවා. මෙහිදී සතරකට කාවක සංගරණය කියන එක විස්තර කිරීම සඳහා තමයි අයදිදන් සත්කාරික ශ්‍රද්ධාමය අත්දැකීම් සුද්ධවාදී පාඩම් තුනේ. මේකේ අදහස් කරන්නේ සාමාන්‍ය සංයයන වහන්සේ කියන්නේ නැත්නම් සම්මන සත්‍යියෝක කියන්නේ වශයෙන් මේ සිය සංයයයේදී ආර්ය භාවයට පත්ව අෂ්ටාංගික සංග්‍රහය අත්තාවගේ සුබල කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මාර්ගඵලමු සංඥා මාර්ගය කියන එක. ආර්ය භාවයට පස්සේ බුද්ධිවට දෙනවා කියන්නේ. එතන සත්‍යය ප්‍රශ්නේ ගන්න උදවසන හතරක් සහ අත්හතෙන් කොටලා සම්බල වශයෙන් එකදෙනෙක් ඉන්නවා දැක්කම ඉතින් සෝවාන් මාර්ගලාභී කුලෙක් වෙනවා සෝවාන් ඵලලාභී කුලෙක් වෙනවා. එතන යොදලා වශයෙන් සම්නාරේ නමුත් කුලෙක් වශයෙන් දෙනවා. මේක තමයි සකදාගාමී මහාගාමී පුද්ගලයා සහ කන්නාගාමී පුද්ගලයා පුද්ගලයන් වශයෙන් දෙදෙනෙක් නමුත් එකමයි කියලා. ඒ වගේම අනාගාමී මහාගාමී කන්නාගාමී අරහත් මහාගාමී කන්නාගාමී. මේ විදිහට පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් සහ මුදල වශයෙන් හතරක් මේ වශයෙන් දැක්කන සංවරකේ තමයි මේ දිහාට කරන්නේ. දැන් සමහර අය පොත්පත්වල තියෙන සමහර අය තියෙනවා අකාන්ත කියන ධම්මයේ කියන පදේ විස්තර කරමින් මාර්ගයක් ලැබුවට පස්සේ මග්ගානන්තදීව පළදාමසෝ ඉති මතවන්සෝ කියන නම් පදයක් විස්තර කරලා ප්‍රකාශ කරමින් මොකක්දමද මාර්ගයේ සංස්කෘතවම ඵලය ලැබෙන නිසා මේ ධර්මය අකාන්තයි කියලා කියනවා නමුත් එතන වෙන අවස්ථාවක් තියෙනවා නුවණ අවස්ථාවක් වගේ පොසෙන් කියනවා මේ නෝන අවස්ථාවේ තියෙන එකක් තමයි මේ අත්පුරුෂ සම්බලා කියන කතාව බුදුම වශයෙන් දැනන්නේ අපිට හතරක් ගන්න බුදුම වශයෙන් මතක් වෙන කතාව. ඒ සාමතරව දක්ෂනේ බංග සෝත්‍රයේ වෙන සෝත්‍රවල දක්වලා තියෙනවා. සෝතාපට්ඨේ දානන් දාසේ දානන් දීපේ සෝතාපට්ඨ කලස්සක් කියලා දානන් දීපේ. සෝවාන් මාර්ගලාභයට දානයක් දෙනවා සෝවාන් ඵලය සාස්ත්‍රාසීන් උත්සාහ කරන කෙනාට දානයක් දෙනවා කියන එකයි නේද? ඡන්දයේ කෙනෙකුට සාර්ථක කරගන්න පුළුවන් නැත්නම් සෝවාන් ඵල සත්‍යක්‍රියා ප්‍රතිසම්පන්න කියන්නේ සෝවාන් වීමට උත්සාහ කරන කෙනෙක් ඒකට අනුසන්නතර මාර්ගඵල කියලා දෙකක් නෑ කියලා මොනනම් සංස්කාර කුලියපත් කරන ලක්ෂණ මේ සත්‍ය සම්පූර්ණ වෙලෙන ඉහළින් මුලින්ම ප්‍රශ්න කියන කාරණාව දක්වනවා සකදාගාමී මාර්ගලාභයට දෙනවය පරිලාභයට දානයක් දෙනවය අනාගාමී මාර්ගලාභයට පරිලාභයට රාජ මාර්ගලාභයට රාජ පරිලාභයට දානයක් දෙනවා කියන්නේ ඒකම කවදාවත් මාර්ගයට කනස්සුගින් පළවෙනි ලැබෙනවා නම් මෙහෙම කෙනෙකුට දානයක් දෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. දැන් එක සෙල්ලක් ඇතුළත සෝවාන් මාර්ගය ලැබුණා නම් ඊළඟට මේ ඵලයට ලැබෙනවා නම් කිසිම කෙනෙකුට වෙන කෙනෙකුට දානයක් දෙන්නට බෑ. එහෙනම් මේ පාඨයේ අර්ථය කිසිම වැඩක් නැති එකක් වෙනවා. ඒකත් සම්පතව සෝවාන් ඵලයට පත්වීම සඳහා උත්සාහ කරන කෙනා කියලා ඊට පස්සේ සකදාගාමී වෙච්ච කෙනා සකදාගාමී ඵලයට පත්වීම කියන කෙනාට දානයක් දෙනවා කියලා කියනවා. ඒක සකදාගාමී ඥානයට පත්වෙච්ච කුද්දලයා කියන්නේ. නැත්නම් සෝවාන් වහන්සේලාදී සම්පලයට පත්වන කෙනා කියන්නේ සකදාගාමී වීමට උත්සාහ කරන කුද්දලයා කියලා කෙනෙකුට කියන්න පුළුවන් කාර්යකාරණය පුළුවන්. නමුත් ඒක හොඳට ගැඹුරින් කල්පනා කරලා පරිපූර්ණ වෙනවා තේරුම් ගන්න පුළුවන් පස්සේ කියනවා. මෙතන එක්කෙනෙක් ගැනම නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා සකදාගාමී වීම උත්සාහ කරන පුද්ගලයා පුද්ගලයා දෙන්නේ කොහොමද? සකදාගාමී පළලාත් පුද්ගලයා අනාගාමී වීම උත්සාහ කරන අතරේ පුද්ගලයා දෙන්නේ නැහැ. අනාගාමී පළලාභයේ ගහතින් උත්සාහ කරන එකයි දෙන්නේ දෙදෙනෙක් නැහැ. නමුත් මෙතන දෙදෙනම නම් වශයෙන් නම් දක්වන්නේ මාර්ගයේ අනුතුරක් ඵලය ලැබෙනවා කියන අර්ථය දැක්වෙන්නේ සඳහන්. එවනනේ වැරදි අදහස් මේ දෙසිත අපේ කාලදී ඇති සම්හාර අවස්ථාවලදී ඒක නිසා ඒ කරුණ අපේ පරමව ප්‍රකාශ කරනවා. එතකොට මේ අස්වාදක දෙය සම්මතකම තමයි ලෝකයේ තියෙන සියලුම ශ්‍රේෂ්ඨකේ සම්මෝහයෙන් මුල් වශයෙන් සත්‍යපස්තාවයෙන් අග්‍රයි කියලා ප්‍රකාශ කරනවා. මනුෂ්‍ය ලෝකයේ දැක්වෙච්ච මනුෂ්‍ය පිරිසිදු දේදානන් වහන්සේ දක්වලා තියෙනවා ශාස්ත්‍රීය සත්‍ය කත්‍ය පිළිගෙන ශාස්ත්‍රීය රජ සංඝාද කියන්නේ නැත්නම් බ්‍රාහ්මණ තේ ශ්‍රමණ තේසාදී විවිධ සංකේතවල මනුෂ්‍ය ලෝකයේ දක්නට ලැබෙනවා. අමනුෂ්‍ය ලෝකයේ ගත්තොත් එයා විවිධ තේසාංග දිහා රාක්ෂස තේ සම්දාන රාක්ෂස තේ කොම්බහඳ තේ ගන්ධබ්බ තේ ආදී වශයෙන්. දේව පිරිස් ගත්තන් ධාතුම මහානාදික පිරිස පාරසීක පිරිස නිම්මාගති පිරිස ආදී වශයෙන් ඒවා විවිධ දෙස්කදේ තියෙනවා. බ්‍රහ්ම කොටස ගත්තන් පඨම ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන ආදී විවිධ දෙස් දෙකම එතකොට මේ මාර්ග පිළිස් වෙනවා මේ ආකාරයෙන් ලෝකයේ විවිධ පිළිස් වෙනවා මේ සෑම පිළිකටම වඩා සතහාගත අස්කාරිකුල්‍ය සංඝරත්නය අග්‍රය කියලා ප්‍රකාශ කරනවා. ඒ අග්‍රය කියන්නේ නිකන් මේ බුදුරජාණන් වහන්සේ ඒ අග්‍රය කියන කතාවට සුදුසුකම් මේ සංඝරත්නය තුළ විද්‍යමාන අවස්ථාවේ බුදුහාමුදුරේ ලොකුම ප්‍රකාශ කරලා දානවා දෙන්නේ. දැන් මේ වෙන නිසා මුස්ලිම් සම්මන කර්ම කියන කාරණේ විපත් කරන්න මොකද මේ සංඝරත්නය තුළ තියෙනවා මහා සංස්කන්ධය. මේ පස්සේ කසින් නියෝජනය ප්‍රකාශ කරන මහා සංස්කන්ධය කියලා සංස්කන්ධය තුළ පවතිනවා ආත්මක සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ පංචේ සංයුක්ත සීලය කියලා දස පාරිශුද්ධ සීලය. මේ ආත්මක සංවර සීලයේ කියන එකට ශික්ෂාපද කෝටි ගණන් තියෙනවා. මේ කෝටි ගණන් ශික්ෂාපද අවශ්‍ය කරන දෙවියෙක් දක්වන්නේ කියලා මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ. අස්කාරය දුර්ගය සංවරන්නේ එතකොට මේ කාර්ම ප්‍රසාරණ වල තියෙන ඊළඟට ඉන්ද්‍රිය සංවර කීයක් කියලා කියන අසකනාසීය ශරීරයේ මනස මේ ඉන්ද්‍රිය. කොළින් සෝක සද්දාදී අරමුණු වුණාට පසුව ඇලෙන්නේ නැතුව දැකෙන්නේ නැතුව ඇලීමකින් දෙකම දෙකම නැතලා සංවර කරගෙන සිත නදහස් තබාගෙන සෙලස් ඇතිවෙන ඉඳලදී ඉන්ද්‍රිය සංවර කරගෙන කටයුතු කිරීම තමයි ඉන්ද්‍රිය සංවර කියන්නේ. මේක රහස්කම දෙකම කරන ක්‍රියාදාමය පහස්සනාන් පස්සේ වේදෙන සිදුවන දේවල්. එනකට ආජීව පාර්ශ්ව දිශේනෝ කියන ලබන සේවාවක් තියෙනවා. ඒ කියන්නේ නිවැරදි ජීවනෝපායක් ලබන්නේ සමාගයේ ජීවිතය ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම වැරදි ආකාර ක්‍රියාදාමය අනුගමනය කරන එකයි කියන්නේ අදහස්. එනකට පස්සේ සංවිධානයේ කියලා සීලයක් ආරක්ෂා කරනවා ජීවපසේ ජීවන පින්නේ පාර්ශ්වයෙන් අසන ඥානපත්‍ය ලෝකන් පරිස්කාර කියන සූත්‍රයේ පරිභෝග කිරීමේදී අනුගමනය කරන ශික්ෂා ශීලයක්. ඒ විදිහම දහන වශයෙන් දෙනවා සාමාන්‍ය කෙනෙක් ආහාර ගන්න ඒ ක්‍රීඩා පිණිස කර්ම භාවයක් ගැනීම පිණිස සත්‍යයේ පිණිස මේකේ පැවැත්ම සඳහා අනන්තකාර කිරීම පිණිස ආදී විවිධ කුලයන් සඳහා ගැනීම. අනිත් සංගරත්නයේ ගන්න බද්ධයන් නිවන සංගරත්නයේ ගන්න කියන්නේ ඒක සෑම ආහාරයක්ම ගන්න මේ ශරීරය කරන සඳහා බලවේග වේදනා නැති කර ගැනීම සඳහා භක්මකාරී ජීවිතයට අවධානය දෙකීම සඳහා මේ ජීවන ආස්තාව පවත්වාගෙන යාමට කලින් බලවේග වේදනා නැති කර ගැනීමට වැඩි ආහාර ගන්න නැතුව අනුසී වේදනාව ප්‍රදානය නොවීමට මේ ආකාරයෙන් පස්සෙන් පිළිසු මේ ආහාරය අපිරිසිදු ශරීරයට ඇතුළුනාට පස්සේ අපිටම පිළිසුදු භාවයට පත් වෙන ඒ අමතරව මේ ආහාර වල තියෙන සංකරණ පටවිලාදී දහතු ගොඩක් මේ ශරීරය සංකරණ දහතු ගොඩක් පොලිස්සක්වලේ ජීව සංයෝ සත්‍යයක් භූමියක් ආශ්‍රයක් කියලා මොකද ගන්නට දෙයක් නැහැ ආදී වශයෙන් සම්මස්තනය කරමින් ගොවන දෙමතිමින් පත්‍යේක්ෂා කරනවා ඒ ආකාරයෙන් මේ ආහාර පාන ගන්න මේ ලෝකේ සාමාන්‍ය සත්‍යයම කරන්නේ අනිත් සියපස්සේ එහෙමයි කියන තේකර මම කියන ආසන ආදී පරිණාමයකට මෙහෙත් ගන්නකොට ඒ විදිහට සුදුසු සුදුසු පරිදි පත්‍යේක්ෂා කරනවා මෙවැනි මහා සේලස්කන්ධයක් තියෙනවා මේ සේලස්කන්ධයම රහස් වුණාට පස්සේ පටිච්චසමුප්පාද කියන ස්කන්ධයක් බවට ඒ අස්කාරී පුදුම සංවරස්මය තුළ පවතින අවශ්‍යතාවය පත් වෙනවා. ඒ කියන්නේ එක සංසිඳේ ගිය නිදී ගිය සැනසීම කිසිලක් කියන එකයි පටිච්චසමුප්පාද කියන්නේ. මේ හතරක් එක්ක කෙනෙකුට අර කිසිම කෙනෙකුට වෙන උපදවා ගන්නට නැහැ. ඒ සීලය නිරායාසයෙන්ම සිතන්නේ සංසිඳේ ගිය සමාවේශයට සම්පත්‍ය වෙන බාහිර වශයෙන් අමුත්‍යම සීලය ආරක්ෂා කරන සංසිඳයක් නැහැ. අන්න එතනින් පරික්ෂාතිශේ පරික්ෂාකාරී සීලස්මන් යස්සහිත මේ සීලස්මන්ගේ යසු අස්ථාගේ පොද්දල සංගරන්නේ ඒකමන්ත වශයෙන්ම අර තියපෝ කෙලෙස් පත්‍රී මග්ගයි කියලා දක්වන්නට ඕන. ඊළඟට ඒ සංගරත්නය තුළ තියෙන විශාල සමාධි ස්කන්ධය. ඒ සමාධියේ තියෙන අයින බකුල ලෝකයේ ඒ අනන්ත සමාධිලාභිය රූපාවචන ලෝකවලින් රූපාවචන සමාධිලාභියයි මේ සමාධිලාභයෙන් කොච්චරක් ඉන්දියා ප්‍රස්තාව සම්බන්ධවන්නේ සමාධියෙන් අතර අග්‍රවනවා. මොකද ඒකට හේතුව නිමිත්ත සමාධිය වෙනපත් වෙන්නට අපනිත සමාධිය වෙනපත් කරගන්නට සංයත සමාධිය වෙනපත් කරගන්නට සාමාන්‍ය ලෝකයාට අපහසුයි. නමුත් දෙවනි සමාධිය වෙනපත් කරගන්නවා ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, විවේක සමාධිය, විමර්ශන සමාධිය යන සමාධිය වෙනපත් කරගන්නවා. රෝපාවචන සමාධිය රෝපාවචන විදහාපත් කරගන්න ඊළඟට මෙත්තා කන්නා මුත්තා උපේක්ෂාව නිසාතර බ්‍රහ්ම වේරමණය දෙනවා ඉගෙනන සමාධිය චේතෝ විමුක්තිය වලට පිටපත් කරගන්න ඊළඟට චේතෝ විමුක්තිය කියලා දක්වන සමාධියක් තියෙනවා ඊළඟට අකුප්පල් චේතෝ විමුක්තිය මත සමාධියක් තියෙනවා මෙවැනි සමාධියෙන් සමානාගත සංවරණය අත්වතේම අර සෑම කෙනෙක් අපතේම අත්‍යය කියන එක සාධාරණයි ඊළඟට මේ සංගතය තුළ පවතින මහා ප්‍රශ්නාස්තංගය. අර කලින් කියපේ සමාධි ස්කන්ධයන් පටිච්චසමුප්පාද සමාධියක් බවට පත් වෙනවා සංසිද්ධියේ නිවිගිය යගායාසෙන් පවස්නාව සමාධියක් බවට පත් වෙන අරහතනාද පසු. අමුතියෙන් සිත සමාධිමත් කරන්න දෙයක් නැහැ. සිත දෙක බණවන්ත හිත නිරායාසෙන් සමාධිය සංසිඳන නිවීම සාන්දය. එවැනි පටිච්චසමුප්පාදයේ සමාධියක් ගන්නකොට ඇති කරගන්නට බැහැ. ඊළඟට තියෙන කතාව තමයි ප්‍රඥා ස්කන්ධය. ප්‍රඥාව කියන්නේ සාමාන්‍ය ලෝක සංස්කාර බාහිර විෂය මුදලනේ ඒ සඳහා විචාර උපස්සසක විභාග පාසනාවට පස්සේ එයා නුවණ නුවණ කියන තේ ප්‍රඥා මනසේ කියන අදහස සාමාන්‍ය ලෝක සංස්කාර තුළ තිබෙනවා. ඒක බාහිර විෂයන් පිළිබඳ ප්‍රඥාවක් දැනීමක්. ඒකත් ප්‍රශ්නාවක් තමයි නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ප්‍රශ්නාව කියන්නේ බාහිර විශ්වාස පිළිබඳ කවර ආකාර දැනුමක් ලබා ගැනීම. එවැනි එකක් දැනීමක් නෙවෙයි විශේෂයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව ඒ වගේම නිර්වාණ ධර්ම ලැබීමට අවශ්‍ය කාම පිළිබඳ සංසාර විමුක්තිය පිළිබඳ දතේක යම්කා ධර්ම තියෙනවා නම් ඒවා විදිහට දකින්නට පුළුවන් ප්‍රත්‍යක්ෂ අත්දකින්නට පුළුවන් ශක්තිය තියෙනවා සංග්‍රහයෙන් ඒක ඒ මහා ප්‍රඥා සම්බේධයෙන් සමන්නාතයි කියලා කියන්නේ. මේ මහා ප්‍රඥා සම්දේන බුදුරජාණන් වහන්සේ කියනවට නෙවෙයි ඒක දකින තමන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දෙන්නලා දැකලා පැහැදිලිව අත්දැකලා. නැත්නම් ඒ වෙනි කාරණු කියපු කෙනෙකුට සම්පූර්ණ දැනීමක් ඇති වෙනවා. යම් කිසි සලෝහ ප්‍රඥාවක් දැනීමක් ඇති වෙනවා. ඒ වෙනි දැනීමක් නෙවෙයි මොන අදහස් කන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ම අත්දැකීම. ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලාය ඒකාන්ත වශයෙන් මේ පංචස්කන්ධ ලෝකය අනිත්‍යයි කියලා දකිනවා. මේක ඒකාන්තම දුක්ඛ කේන්ද්‍රයක් කියලා දකිනවා. මේක කිසිසේත්ම මම හෝ මගේ කියලා ගන්නට කිසිම දෙයක් නැති තේස මාත්‍රයක්වත් මම කියලා ගන්නට දෙයක් නැති සබ්ද සංකීර්ණ මනාල්ම තුන් දෙයක් කියලා ඒ සංගතයේ සමාන පස්සස් අධ්‍යයනය කරනවා බුදුහාමුදුරුවෝ කියුවට මේ සමානයේ අධ්‍යක්ෂණය බෙදෙන ප්‍රඥාවෙන් දැකලා තියෙනවා ඒ වගේම ලෝකයේ තියෙන සියලුම සංස්කාර අනිත්‍යයි දුක්ඛයි නාමයි කියලා විදිහට දකිනවා මේ විදිහට මේ පංචස්කන්ධ ලෝක විවිධ විවිධාකාර දෘෂ්ටි කෝණ වලින් මනමනා මනමනා බලන ප්‍රත්‍යක්ෂ දැකලා තියෙනවා. ඒවා එක්කෝ පංචස්කන්ධ ධර්ම වශයෙන් මේ පංචස්කන්ධ කියන්නේ ඒවා ඒ සමුදේ මේකෙන් මේ පංචස්කන්ධ ඇති වීමයි ඒවායි නිරෝධය මේකයි. මේ පංචස්කන්ධ ගාමී නිරෝධ ගාමී ප්‍රතිපදාව වශයෙන් දැක්කේ මේකේ මේ වගේ පංචස්කන්ධයේ ආස්වාදයේ ආදී මේ මිශ්‍රණය මේකයි ආදී කරුණු පැහැදිලිව ප්‍රත්‍යක්ෂයේ අත්දැකලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු දෙක මතක තියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි ප්‍රත්‍යක්ෂයේ හදවතින් දැකලා තියෙනවා. මේ සම්මතර මේ 16ක් වෙනවා කට වෙනවා පොතේ යෝ වායෝ ආකාශ විඥාන කියන මේ 18 තේ හේවාදාමේ 18 තේ 16 සම්දේ වගේ ආස්වාදේ වගේ ආදී මේ නිසම්මාදී කරුණු ප්‍රත්‍යක්ෂයේ ඒවා දකිනවා කියපු දෙයක් මතක තබා ගැනීමක් නෙවෙයි. ඒ වගේම තමයි පස්සාරතන හයක් වෙනවා පස්සාරතන හය එකක් සම්පස්සාරතන ආදී. අයි යථා උපදිදී යථා සංසේ යථා පරිණාම අවබෝධ කරගෙන සිටිනවා දකින්න පැහැදිලි ලෙසම සම්මන්වන දකින්න. හරියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ උන්වහන්සේගේ අවබෝධයෙන් වෙන කෙනෙකුගේ අහලා බලන්න නෑ තමන්ව අවබෝධ කරගත් දෙයක්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම පාඩක තමා උපයෝග කරන තමන්ම ඒ අස්කාරික ප්‍රඥා සම්බන්ධයෙන් අත්දකලා තියෙන සත්‍යයෙන් කරුණු දන්නවා. ඒක අමතරව දන්නවා මේ ධම්මා භාවය සම්බා මේ ධම්මා සහ සම්බා මේ ධම්මා සත්‍විකා සම්බා දේ වශයෙන් දැක්කන මේ ධම්ම තමයි භාවිතා කළ යුතු කියන මේ වගේ ධර්මයන් භාවිතා කරන්නේ ලෝකේ සත්‍යය භාවිතා කරන එහෙම නිවැරදි ධර්මයන්ගේ ලෞකික ජීවිතයේ වැඩි දියුණු කර ගැනීමට නොඑක ආකාර සංස්කාර ගමන දිග්ගැස්වීම තේරෙන්න දෙන හේතු වන දේවල් තමයි අභිවර්ධනය කරගන්න තව තවත් නම් කරගන්න. සම්සත්කාරී පොඩ්ඩලේ සංගරත් එහෙම නෙවෙයි දියුණු කරන්නේ වඩන්නේ සත්‍යෙක බෝධිපාක්ෂික ධර්මයන් සතර ප්‍රතිපත්තාන ධර්මයන් සමප්පදාන ධර්මයන් විද්‍යාපාද ධර්මයන් ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොද්ධංග ධර්මයන් ආර්යසංග මාර්ග ධර්මයන් මේ කෙනෙක්ක් විස්තර කළත් මේ මාතී දීර්ඝ විස්තර කරන්න කියන මේ විදිහට මේ බොද්ධංග ධර්මයන් වැඩි යුතු ධර්ම වශයෙන් දරගෙන ඒවා තමයි වඩන්නේ මුතුවරු ප්‍රතිබදවල මහරහතන් වහන්සේලා ගමනගත් මාර්ගයේ ගමන කරමින් ඒ අය වැඩි උදන්න තමයි වඩන්නේ ඊළඟට ප්‍රහාණය කළ යුතු ධර්ම තියෙනවා විශේෂයෙන්ම අවිද්‍යාව සංහාව ආදී කරුණු තියෙනවා ප්‍රහාණය කළේට මේ සියලුම ධර්මයන් ප්‍රහාණය කළේට ප්‍රහාණය වෙනා නම් ප්‍රහාණය වෙලා කියලා ගන්න. සාස්ත්‍රාත්මක ධර්ම තියෙනවා. ඒ වගේම පිටිකද දඩේට ගන්න තියෙන විශේෂම දුක්ඛ සත්‍ය පිටිකද දකින්න දෙන්නේ. මේ පංචස්කන්ධ ලෝක සංඛ්‍යාත වල විශ්ස මේ පංච දුක්ඛ කේන්ද්‍රයක් දුකේ පිටිකලයි මේ ලෝක සත්‍ය පිටින්නේ කියලා. පැහැදිලි ලෙස පස්සට දකින්න බුදුහාමුදුරුවෝ කියුවට මේ දුක්ඛේ පටිච්චසමුප්පාද ලෝක සංඥාන්තෝපේ අසමම අද්දකා පත්‍යදෙද කුතරේ කාරණයක් වෙනවා. මේ විදිහට දර්ශනයකින් සමන්නාගත වෙන සංග්‍රහයේ ප්‍රඥාව ඉතා කෙනෝ එකක් නේ. සීතල විවිධ දෙකයක ප්‍රඥාවක්. ඒක අන්තර සාස්ත්‍රාන්තයක ධර්ම තියෙනවා. සාස්ත්‍රාන්තයක ධර්ම තියෙන හැම එකක්ම අදපාල සංගයක් නම් සාස්ත්‍රාන්තයකට බෑ. ඒ සාස්ත්‍රාත්මක ධර්මතරේ සෝවාන් මාර්ගය සකදාගාමී අනාගාමී අනාගත කියන මාර්ගඵල නිර්වාණ ධාතුව ඒ වගේම දී එක එක මාර්ගයන් තුළින් ශ්‍රේෂ්ඨම් ප්‍රතිනගන ආකාරය උදාහරණ වශයෙන් ගන්න සෝවාන් වීමේදී සක්කායදිටිය නීති ආකාරයෙන් නිරුද්ධනා කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්වන සාමරා මනුෂ්‍ය ධර්මයන් මේ විදිහට හේතුන මේ විදිහට නිරුද්ධවන්නේ කියලා දක්වනවා ඕපරාගා ඕපරාග මනෝද්දත් අවිද්‍යාවෙන් සංගෝණ ධර්මයන් මේමයි මේ සංගෝණ ධර්මයන් ක්‍රියාත්මක වීමේ නිමිලේ සංවර ධර්මයන් පිටුතුව ඇතිවන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ සංවර ධර්මයන් මේ ආකාරයෙන් ප්‍රේණ වුණායි කියලා දකිනවා මේ විදිහට සාස්ත්‍රාස්ත්‍රීය ධර්ම දෙනවා. අවිද්‍යාව කියලා වෙනම කොටසක් තියෙන සාස්ත්‍රාස්ත්‍රීය තුවල් කුඹේන වාසාංශන දෙකක් වගේ දේවල්. ඒ මල්ල කාලේ බොහෝ විට ලබන්නේ බෑ නම් සදා සංගරත් මේ අභිඥා පවාස්නාස්ත්‍රාස්ත්‍රීය තුළ. මේ විදිහට සාස්ත්‍රාස්ත්‍රීය ධර්ම සාස්ත්‍රාස්ත්‍රීය ඊළඟට අයන් දුක්ඛ ඉතින් දුක්ඛන් ධ්‍යාන දුක්ඛ සංයෝගයන් දුක්ඛ නිරෝධය ධ්‍යාන දුක්ඛ නිරෝධය සංග්‍රාමී පදේපන අයන් දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන්ති කියලා ඒක ඒ චතුරාර්ය සත්‍ය විනිවිද රැකෙන මේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ සංදේ සත්‍යයේ මේ නිරෝධ සත්‍යයේ මාර්ග සත්‍යය කියලා කියලා තියෙන දෙයක් මතක තබා ගන්න එක නෙවෙයි සමාන ප්‍රශ්නයෙන් දැකලා අන්තිමට තියෙන අවබෝධය. එතකොට මේ අවබෝධය ගන්න සාමාන්‍ය ප්‍රඥාවක් නෙවෙයි ඥාන ප්‍රඥාවකින් විමුක්ත දක්නා ප්‍රඥාවක්. ඒ සංග්‍රහණය තුළ තියෙන ප්‍රඥා පුත්‍රයන් මහසෙන් කියන දක්වලා තියෙන මහා පඤ්ඤා, උපපඤ්ඤා, මාසුපඤ්ඤා, දාන පඤ්ඤා, චිත්ත පඤ්ඤා, නිදේශ පඤ්ඤා ආදී විවිධ නිද ප්‍රභේදවලින් සාධාරණ වශයෙන් ඥාන පඤ්ඤාව කියවත් එහෙම දීලිකෙන් දිලයන් සත්‍යාවකේ සංග්‍රහණය කරලා තියෙනවා. කියන්නේ කියන්නේ ඇහත් හොඳට තේරෙන කෙනෙකුට ඈත දර්ශනයක් දැක බලනවා මෙච්චරේ දර්ශනයේ එක නිදේශයකින් තේරුම් ගන්නවා කියන්නේ. එක ධර්ම කරුණක් කියනකොට මේ ධර්මයේ දාතාවල සියලුම ධර්ම කරුණු සමන්ත තේන ආකාරයෙන් තේන තේ ප්‍රමාණයට එකවර දර්ශනය වෙනවා. ප්‍රඥාව තමයි ඥාන පඤ්ඤාව කියන්නේ. නිබ්බේධික සංඥාවක් කියලා තියෙනවා. විවිධ දකින්නට පුළුවන් ප්‍රඥාවක් තියෙන ඕනම කර්මයක් පිළිබඳ. පුස්තුල සංඥාවක්, පුස්ත සංඥා, මහා ප්‍රඥාවක් තියෙනවා. ඒ විදිහට මේ ප්‍රඥාවේ ප්‍රබෙහෙදතියි. මේ ප්‍රඥාව අතුරින් ඒ සංඝරත්නයේ ගන්නකවා උපදවා ගන්න පුළුවන් ප්‍රඥාවක් ඇටයක්. ඔය හේතත් තියාගෙන කියලා ඥානවත් ඇතුළම යන්නේ. ඒ ඥානවත් ඇතුළේ බුද්ධ ඥානන් වහන්සේට පමණක් සාධාරණව සද්ද සාධාරණ ඥාන තියෙන ඥානයි. ඒක කිසි කෙනෙකුට උපදවා ගන්න බෑ. ඒක හල් ප්‍රමාණිකයක් පමණක් ඔය අනුබුද්ධ මහරහතන් වහන්සේලා ගැන අය. ඒ කියන්නේ 1000 එකක් වශයෙන් දෙකක් අසංගේ දෙකක් ආවේ සම ප්‍රමාණයක් තේරවා ගන්න තියෙනවා. ඒක වෙනම දෙයක් නම් ඒක ප්‍රඥා කන්න සාධනා ඥාන වෙන වැඩ සාධාරණ වෙනවා. ඒවා දුකදවන්න කොහෙන්ද බෑ. ඊළඟට අභිඥාහය තියෙන එක උපදවා ගැනීමත් බොහෝ දුරට අපහසුතාවයක් අද අද කාලේ නමුත් තම තියෙන ඥාන හැටේකම මේ ඥාන හැටේකම සමාධිය සිට තුනේ දකින්න පුළුවන්. අනික්කරන්න විඥාන ධාතු අවබෝධ කිරීමට අවශ්‍ය වන ආකාරය නම් මේ ඇයි ඥාන අධ්‍යාපන ගැන විස්තර කරනවා නම් ඒකට ඥාන 10000ක් සෑහෙන කාලයක් කරන්නේ. ඒ නිසා ඥාන යනතාවුලට තමයි තේරෙන්න නම් ඒ සාන්තරට සංගමකයේ ප්‍රඥාව මේකයි කියලා දකින්නට පුළුවන්. ඉතින් එහෙම කියන්නේ නිකන් මේ කර්මන ප්‍රතිපෝක්ෂයන් පදන අරගෙන ආදස්සේට මොළු සංගරත්යෙන් තීරණය කරන්න යනවා නිර්ණය කරනවා මොන ඒවා සංගයක් හැටිද නමුත් සංගරත්යෙන් තියෙන ප්‍රඥාවේ ස්වરૂපය දකින්නට නම් සමනු සේවඥ ප්‍රඥා සම්පන්න බුද්ධලේ වන්නට ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිරෝධ ප්‍රඥාය සම්මා සම්බුද්ධ ශාවකෝතිය මේ සම්මා සම්බුද්ධ ශ්‍රාවකත්වයේ ප්‍රඥාව අතිලෝකික සංඥා ප්‍රඥාවෙන් බැඳෙනවා කියන එකයි අදහස. මෙවැනි මහා ප්‍රඥා ස්කන්ධයේ කියන සමන්නා සමන්නාගත සංගරත්නේ කාන්තෙන් අර සියලුම ප්‍රේසතෙන් අත්වයි කියන එක සියද සියයන්ම සර්ව සාධාරණ කතාවක් ඒක සාධාරණ උදාහරණයක් පුළුවන්. ඒ අනුතර මේ සංගරත්නය තුළ තියෙන මහා විමුක්ති ස්කන්ධයක් කියනවා. විමුක්තිය කියන්නේ නිදහස කියන එක. සාමාන්‍ය ලෝක සංස්කාරවාදී නෙවෙයි දෙවියෝ ගත්තත් බම්මියෝ ගත්තා කාමයේ තියෙනවා, දේශයේ තියෙනවා, මම ආන්නේ මම මගේ කියන දීම තියෙනවා, මෝහය තියෙනවා. විවිධ විවිධ ආකාරයෙන් මේ පැටලෙනක් තිබෙනවා. ඒ වෙන විමුක්තිය ගන්න නිදහස නැහැ. සාමාන්‍ය යථාර්ථ සුද්ධ සංග්‍රහය යටත් නේද සෝවාන් වෙනකොට සක්කාදිට්ඨිය සහිත සියලු මේහා දෙන ඒහා සංකල්ප වන ශේෂ ධර්මයන්ගෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය සම්ප්‍රයුක්ත වෙනවා සක්කාය දිට්ඨිය නිරුද්ධ කරනකොට ඒහා සම්බන්ධ වෙන අවිද්‍යාව ක්ලේශ මාත්‍රයක් හරි කියන මේ ඒ කියන්නේ ඒ අවිද්‍යාව සුළු ප්‍රමාණයක් සහිත ඒ සක්කාය දිට්ඨියත් ඒ වගේම සක්කාය දිට්ඨිය නිසා හටගන්නා ක්ලේශ ධර්මයක් තියනවා නම් ඔක්කොම ධර්මයන් මේකට දෙමින් මොකද කරගෙන උදාස් කරගෙන තියෙනවා කාමරාග පටික අංශය ධර්මයේ කරලා තියෙන අනාගාමීයයි ඒ කාමරාග පටික අංශය තමයි කාමරාග පටිගේ සම්බන්ධයෙන් භාවනා වූ අවිද්‍යාවේ එක්කොටසු ඒ වගේම ඒ නිසා පහළ වෙන සංස්කාර ක්ලේශ ධර්ම තියෙනවා නම් ඒ වගේ ඔක්කොම නිරුද්ධ වෙලා තියෙනවා ඒ වගේම රහත් කෙනෙකුගේ පෝතරාගාර උපමාර්ග මහානොද්දත් අවිද්‍යාව කියන සියලු ක්ලේශ ධර්මයන් ලෝභ දෝෂ මෝහ සංකල්ප සියලුම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් සේකරලා සම්පූර්ණයෙන් නිදහස් වෙනවා ඒ සෝමනාදී මාර්ගඵලලාභී මේ සියලුම ක්ලේශා නිදහස් කරලා නැහැ පහළ පහළ මාර්ගඵලලාභී සිටිනා ඒ නිසා ඒ අයගේ හිත තුළ විමුක්තියක් තියෙනවා කොහොමද ඒ විමුක්තිය ලබන්නේ විමුක්තිය සංවර සීලේ ලබන ආරක්ෂා කරනවා ඉන්ද්‍රියන් තුළින් ක්ලේශ ධර්ම නැති වෙන දිදලදී ක්ලේශයන්ගේ සිත නිදහස් කරගෙන විමුක්ත භාවයට පත් කරගන්නවා ඒ වගේම සති සම්මරේ ආරක්ෂා කර ගැනීම තුළින් සතියෙන් යුතුව කටයුතු කරලා සිත කෙලෙස් වලින් මුදා ගන්නවා ඒ වගේම දීර්ඝ සංවරයෙන් ප්‍රඥා සංවරයෙන් පංච සංවරය වැනි සංවරයන් පාඩක කරන පහන සංවරය පිටර ගැනීම සඳහා කටයුතු කරමින් කටයුතු කරන ඒ සංවරණය තුළ එක්තරා මට්ටමක විමුක්තියක් කියන අනුදහස් භාවයක් තිබෙනවා. ඒ අනුව ඒ සංවරණයේදී ලෝක සත්‍ය වාගේ බැඳිලා නැහැ. ලෝක සාමාන්‍ය ලෝක සත්‍ය සම්බන්ධ පාරම්පර සොරඳ පරාගයවනද දුවදරුවන්ට කේවල් දුරවලට ලෝකයාට සාකච්ඡා ගාල්තියට භාෂාව කොහොමද බැඳිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ බැඳීම් නැලේ සියල්ලම අතහැරලා අතහැරිලා පවතින. ඒ නිසා තේ සම්පූර්ණ මෙලහස ඊළඟට මම කියන හැඟීම සම්පූර්ණයෙන් අතහැරලා තියෙන බරස්තෝ කෙනෙකුට සක්කාදිට්ඨියට ඇවිල්ලා තියෙන සෝවාන් වෙච්ච කෙනෙකුට මම කියන අතහැරීමත් මහා විශාල දෙයක්. රහත්ෝ කෙනෙකු වෙච්ච තුළ නම් අකුප්පා ජේතු විමුක්තියකින් ලැබෙන නිදහස් එකක් තියෙනවා. අනිදස්සන විඥානයක්. කිසි ආකාරයකින් දර්ශනයකට වටෙන්නන්න බැරි විඥානයක්. අප්‍රතිචිත විඥානයක් කිසිම ආරම්භක නොපීඩා තියෙන විඥානයක්. ඒ වගේම නාරම්මන විඥානං ඒක කිසිම ආරම්භක එන්නපගෙන නැති විඥානයක් තියෙනවා. අකුප්පා ජේතු විමුක්තිය කියන නිදහස් එකක්. ඒ විමුක්තියට මූල බ්‍රේස්යක් තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් නිර්වාණ ධාතුවක් සහිත සෑම ධර්මයක්ම සිතින් අත්හැරලා තියෙන එක තමයි විමුක්තස්කන්ධයේ ජීවනම தත්ත්වය. එවැනි කෙනෙකුට මේ ලෝකේ මොකක් වුණත් ඒකකට කිසිම ආකාරයෙන් බලපෑමක් කරන්නට බෑ. මමයේ කියන මගේ කියන හැඟීමක් ගැළවිලාවක් නැහැ කිසිම ක්ලේශකමක් නැහැ ඇතිකෙන්නේ නැහැ ඒ සිතින් කිසි දෙයක් හිතන්නවත් බැහැ එවැනි සිතක් වෙනවා නම් එවැනි මුක්තිමය ස්පර්ශෝ සිතක් වෙනවා නම් ඒ අය බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රයේදී දක්වලා තියෙනවා ගාථා භාෂයක් දක්වලා ඒ අය තමයි ලෝකයේ උසස් කොටසක් මොන වෙච්චේම නැහැ එතකොට එවැනි විමුක්ති ස්කන්ධයත් පටිච්චසමුප්පාද විමුක්ති ස්කන්ධයක් බවට පත් වෙනවා රහත් වුණාට පස්සේ සංසිදීගේ විමුක්තියක් අර කියපු කලින් කියපු සෑම එකම සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය ඔක්කොම සංකේතීය තත්ත්වයකට පත් වෙන තත්ත්වයක් හොඳට වෙනවා රහත් වූාට පසු වෙනේ පරිපස්සක් දිවිමුත් ශක්ෂා සාමාන්‍ය විමුත් ස්කන්ධය කියන සමන්නාගතන සංගරතේ මේ ගුණේ නිසා මුළු විශ්වයේම සිටින අර පිළිස් අතරින් වක්ගයි කියන ඉතිවලා බුදුරජාණන් වහන්සේ පෙන්වන කරේ ඒක අමතර මේ සංගරතයේ තුල තියෙන ගුණ ගන්නවා මේ සෝපටිපන්න උපටිපන්න ඥානපටිපන්න සාමීතිපන්නාමේ ගුණ ඒ ගුණ නිසා ඒ සංගරත්නය අග්‍රයි. සුප්පටිපන්න කියන්නේ යහපත් වූ මාර්ගයකට පිළිපන් කියන එක. බුදුගුරු පතේබදව මහරහත් මහරහතන් වහන්සේලා විසින් අතීත සංසාරයකට මේ දක්වා යම් කිසි ප්‍රතිපත්තිමාලාවක් අනුගමනය කරා නම් ඒක ඒ ආකාරයෙන්ම පිළිපදිනවා. වෙනත් ආකාරයකින් මේ ප්‍රතිපත්ති රාශියක් තියෙනවා. එහෙම අනුගමනය කරන සම්මා ප්‍රතිපදාව ආකාරයක් තියෙනවා. ගත වෙන එක ප්‍රතිපදා, අරියවංශ ප්‍රතිපදා, සම්දෝපම ප්‍රතිපදා, මොහොනීය ප්‍රතිපදා, මානස ප්‍රතිපදා ආදී විවිධ විවිධ ප්‍රතිපදාවන් තියෙනවා. ඒවා විස්තර කරන්න මේ අවකාශයක් නෙමෙයි. කාලේ අවකාශ දෙන්නේ නමුත් එවැනි ප්‍රතිපදාවන් ආරක්ෂා කරන නියමෝ කියන වෙනයි. අත්‍යවශ්‍ය බුද්ධ සංග්‍රහයක් නේද? ඒ යහපත් මාර්ගයට දුෂ්ම ප්‍රතිපන්නවක තීස ප්‍රතිපන්නව කියලා ඒක අසනිරූපණය කරනවා ලබුව අපතේ දක්වලා තියෙන යහපත් මාර්ගයකට ඒ පිළිපැන් පිළිපැන් පිළිපැන්සයිස ප්‍රතිපන්න කියන්නේ. ඒ යහපත් මාර්ග ආශ්‍රය තියෙන මධ්‍යම ප්‍රතිපදාව දක්වන මධ්‍යම ප්‍රතිපදාවයි සහපත් මාර්ගය. ඊළඟට ඒ සංග්‍රහත්ම උද්දුපටිපන්න යුද්ධ ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන කිසිම ආකාරයකින් කාය වංකනය, වාචික වංකනය, මනෝ වංකනය වයින් මම සකන් කරන්නේ වචනයෙන් මම සකන් කරන්නේ සිතෙන් මම සකන් කරන්නේ සමන්ගේ තුළ තිබෙන සත්‍ය වශයෙන්ම විද්‍යමාන වන ගුණයන්ගේ අබමා ශ්‍රේණියක්වත් ලෝක සත්‍යයක් දකින්නට අබමා ශ්‍රේණියක්වත් කැමැත්තක් නෑ එතකොට නැති ගුණයක් පෙන්වනවා කියන ගැන කියන එක ගැන කවර කතාවක් කියන්න දෙයක් නැහැ ඒ වගේම තමයි තමන් කිසිම ආකාරයෙන් කාලවම් කාල පැතිවංක මනෝංකාදීන් ඈතට කටයුතු කරනවා වගේම ඉච්ඡෝ මාර්ගයේ ගමන් කරන්න කිසිම සංස්කාරයෙන් නිදහස් වීම සඳහා සංස්කාර විමුක්තිය සඳහා දැක්වෙන උපසංගතෝ මග්ගෝ ධානාමසෝ විස්සාදිසා කියලා දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ ආගස්ථාන මාර්ගයේ සංස්කාරයෙන් විද්‍යෝ මාර්ගයේ ඉඳලා ගමන් කරනවා ලෝක සාමාන්‍ය ලෝක සත්‍ය උපපටිපන්න නෙවේ කුම්මග්ග පටිපන්නෝ ලෝක සම්මාසෝ කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. වැරදි මාර්ගවල ගමන් කරන සංසාරයේ දිග්ගැස්සෙන නැවත නැවත ජාතේ ගලිදේ සතර පාඩය අධ්‍යක්ෂණ සතර දුකටම බහින මාර්ගව ගමන් කරන ලෝක සත්‍ය අතුරින් අස්සාරි පුද්ගල සංගරතේ නිවනට දර්ශනයට පිළිතර සම්මා දිට්ඨියෙන් යුතුව මෙසේ ගමන් කරන්නේ මේ බුදුමහා පසේම මහරහතන් වහන්සේලා පිරිනුම් පාපස්ථානයේ කරා. එවැනි මාර්ගයක් සංගමණය කළ සංගමණය තමයි බුදුපටිපණය කියන්නේ. ඥාන පරිපන්න කියන විශේෂ ඥානයකින් දතේතු යම්සා ධර්ම දෙනවා. ඒ ධර්ම දැකීමට සුදුසු ප්‍රතිපත්ති මාලාවක් සංගමණය කරා. ඉතින් විශේෂ ඥානයෙන් දතේතු ධර්ම ගැන කියනවා නම් ප්‍රය 50කට මේ මාස දෙකක් තිස්සේ කියුවත් කියලා මොකද කරන්නද බෑ. ඒ තනන් තියෙනවා විශේෂණාවේ ගතියක ධර්මතාවය. ඒ ධර්මයන් එක එක්කෙනාගේ ප්‍රඥාවේ අවබෝධය මතමත් ඒ වගේම සත්‍යගත අධ්‍යක්ෂණය මත හඳා පවතින. එතකොට මේ විශේෂ ඥානයෙන් නැතේ ධර්ම රාශියක් අතරින් කිහිපයක් තමයි අපි අර ප්‍රඥාව ගැන කතා කරන්නේ. ඒ ඒ විදිහට මේ විශේෂ ඥානයෙන් නැතේ ධර්මයන් අවබෝධ කිරීමේ ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන නිසා සංග්‍රහණය අර කී විදිහට අක්කමක් හා ඇති යක්රයි කියලා කියන්නට වෙනවා. ඊළඟට සාමීති පටිපන්න සංගරත්න. ඒ සාමීති පටිපන්න කියන්නේ දෙවියන් රාජ්‍යයන් මාර්ගයට සතින් ලෝකවාසී දින්න ඒ කියන්නේ ප්‍රඥාව තියෙන පුරුෂයන් ලෙසම මණ්ඩලමාන පෝජා සත්කාර කිරීමට සුදුසු ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන්නේ. විශේෂයෙන්ම සංස්කාර චක්‍රයේ කරගෙන කරගෙන කරගෙන මේ දක්වා පැමිණ අවිද්‍යාව මෝසා සංස්කාර වශයෙන් සංස්කාරනික විඥානය කියලා විඥානික නාම රූප ආදී වශයෙන් මේ පාණකට සම්පාද ධර්මයන් කරගෙන කරගෙන ගමන් කිරීම තුළින් ලෝක සත්‍ය සංස්කාරය පුරා ඉදදී ඉදදී නැරඹී ගමන් කරලා මෙන්න මේ පැත්තේ නිරුද්ධ කරන මාර්ගය අවිද්‍යාව නිරෝධය සඳහා සංස්කාර නිරෝධය සඳහා විඥාන නිරෝධය සඳහා නැත්නම් කාමස්ස නිරෝධය සඳහා භවස්ස නිරෝධය සඳහා විද්‍යාස්ස නිරෝධය සඳහා සංගෝචන ඕග යෝගාදී විද්‍යාකාරයෙන් පහළවන්නා වූ හේත ධර්මයන් සම්පූර්ණයෙන් සේක්ෂණය සඳහා දෙලින්ම මේ සංසාර ගමන නිම කිරීම සඳහා ප්‍රතිපත්තිමාලාවක් අනුගමනය කරන නිසා තමයි ඒ විදිහට සාමූහික කරගන්න කියලා කියන්නේ. මේ තාක්ෂණික වචන දෙකක් පමණ විස්තර කරන්න පද විස්තර කරනවා කියලා වන්දාරි කරන්න දෙපා. එතකොට මේ ආකාරයෙන් මෙවැනි ප්‍රතිපදාවක් අනුගමනය කරන සංග්‍රහයේ සාන්ත වශයෙන් ලෝකයේ අග්‍ර වූ පිරිසක් කියන කතාව සම්පූර්ණ සාධාරණයි. එනිසාම තමයි මේ සංග්‍රහයේ ප්‍රකාශකකට සංග්‍රහයේ තුළ විද්‍යමාන වන්නේ ආහුණීය ගුණය, පාවුණීය ගුණය, දක්ෂණීය ගුණය, අන්තරණීය ගුණය, අනුස්තරම් කොන්නක් එක්කන් ලෝකස්ස ගුණය. බොහෝ ඈත ඉඳලා ඉන්නත් උනක් ගැනක් දෙන්න සුදුයි සුදුසුයි. කටකින් කටකට ඇවිල්ලා හරි ලෝකයෙන් ලෝකයකට ඇවිල්ලා හරි ගැනක් දෙන්න සුදුසුයි. යම් අවශ්‍ය දේවල් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දිනුම් පවාගෙන මනුස්ස වෙස්යෙන් බය සංගරත්යෙන් යන්න දේවල් පූජා කරපාරාදී වන්දනා ආදී කරපු බව ඒ පොත්පත්වල දක්වා තිබෙනවා. ඊළඟට දිව්‍ය ප්‍රඥේ මානසිකයෙන් අන්තිමකට දෙයක් වුණා දිව්‍යයට නිදී ඒ සංගතකයට දීමට සුදුසු බලයක් තියෙනවා නම් සම්ප්‍රමාණ බුලක් සංජාත තියෙනවා ඊළඟට දක්ෂණීය ගුණයක් තියෙනවා ඒ සියලුම හෝතාවන් පිළිගැනීමට සුදුසු දක්ෂණන් ආරණ පිළිදෙන දක්ෂණීයෝ ඒ දක්ෂණාවන් පිළිගැනීමට ගුණ ඒ සංගතයෙන් තුළ විද්‍යමාන වෙනවා මේ එකක් විස්තර කරනවා නම් දවස් ගණන් විස්තර කරන්න ඕනේ දක්න ඊළඟට දොහොත් මුදුන් සභා මන්දන මාන පෝදාසත් පිළියර කටක්කාර කිරීමට පොද වන්දන කරන්නේ අනිත් එක තමයි අනුත්තරම් පුණ්‍යක් එක්සන් ලෝකස්සේ ලෝකයන්ට පහළ වූ අනුත්තරෝ කියන එකක් අනුත්තර කියන්නේ නෑ උත්තර ඊට වඩා උසස් කියන එකක් නෑ ඒ කියන්නේ සංඝරත්නයේ යම් කිසි කෙනෙක් වන්දනමාන පූජා සත්කාරාදී කරලා දානමාන ආදී දීලා පොපස්සාන කරනවා යම් කිසි පුණ්‍ය සත්‍ය ලැබනවා නම් ඒ පුණ්‍ය සත්‍ය ලබන්නට පුණ්‍ය ආකාරයකින්වත් වෙනස් අය සාමාන්‍ය ලෝක සත්‍යයට වෙන දේවල් කරලා බෑ එක් උදාහරණ වශයෙන් පහත් ලෝකයේ එක්කෙනෙකුට සම්ලබන එක වන්දනාවකින් ලැබෙන පුණ්‍ය සත්‍ය ලබන්නට තමන්ගේ වැඩි හිටි ගුණවරු ආදීන් ලක්ෂයක් වේ කෝටියක් වේ කෝටි ලක්ෂයක තමන් නාමාන කර ලබන්නට ඒ වගේම තමයි වන්දනමාන වගේම දානවා දීපෝ මේ කර්මයන් කියන තුලින් අත්දැකීම කුසල ශක්තිය. මේ සංගරත්නේ අනුත්තම පුණ්‍යක්ෂයන් රෝපස්ස ගුණයේ ඒ කාන්ත වශයෙන් සුදුසුයි. එවැනි කෙනෙක් මේ මුළු විශ්වයම දක්නට නෑ. මොකද කොච්චර මාර්ගඵල ලැබලා තිබුණා ගිහියෙක් වුණත් ඒ සංගරත්නේ තුල තියෙන අනුත්තම පුණ්‍යක්ෂයන් රෝපස්ස ගුණය ඒ මාර්ගඵල ලබා සිටින ගිහි පුද්ගලයාට නෑ. එකම මාර්ගඵලය දෙන්නට පුළුවන් නමුත් ඒකට සම්බන්ධ වෙලා තියෙන වෙනත් ගුණස්කන්ධ මහා රාශියක් තියෙනවා. ඒ ගුණස්කන්ධ සංකල්පිත වූ ඒ මාර්ගඵල නාදී සංඥා මහන්සේ කාන්ත වශයෙන්ම අනුසරණ කරන සත්‍යයන් ලෝකස්ස. ධර්මතරේ සංග්‍රහයෙන් මේ ලෝකේ යහපත් සඳහා ලෝකයට මේ කරුණ දෙන්නා දෙන්නේ. පරලෝයහත සඳහා ලෝකයට කරුණු පෙන්වා දෙන්නේ. නිර්වාණ යහපත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරුණු කියා දෙන්නේ. දෙවියෝ ඇවිල්ලා බ්‍රහ්මයෝ ඇවිල්ලා මාරයෝ ඇවිල්ලා අපිට මේවා කියලා දෙනම නෙවෙයි. මේ සම්මතරව මේ සංගමයේ සිටින තාක්කල් තමයි බුද්ධ ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන්. බුද්ධ ශාසනයේ පර්යාප්ත බුද්ධ ශාසනයක් තියෙනවා ප්‍රතිපත්තිපද ශාසනයක් තියෙනවා ප්‍රතිදේද බුද්ධ ශාසනයක් තියෙනවා පර්යාප්ත නම් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සම්පූර්ණ විනය ආදී කොටස් ප්‍රති ප්‍රතිපත්ති කියන්නේ ඒවා නිසිපරිදි අනුගමනය කරන ආකාරය. ප්‍රතිවේද කියන්නේ ඒ අනුගමනය කිරීම ඒ ධර්මයන් සාර්ථක කිරීම. මේකෙන් මේ ආකාරයෙන් දෙවිද ශාස්ත්‍රයේ මානසිකාවන්නේ නියම සංග්‍රහයේ වැඩි තියෙන සාකච්ඡා පමණයි. එතකොට මේ පොත්පත් වල දැක්කන ධර්මකාරණා සාමාන්‍ය ජීවිතේකට කියවලා තේරුම් ගන්නට බැහැ සමානයි. ඒවා පැහැදිලිව ප්‍රත්‍යක්ෂව තියෙනවා. හදවත තුළින් අධ්‍යක්ෂ කිරීමකට පමණයි මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ අර්ථය සඳහා මේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මේකේ ගැටුණු අර්ථය මේකයි පමනවා වචන තුන අර්ථය මේකයි. මේකෙන් මේ ප්‍රකටව පේන අර්ථය මේකයි ආදී වශයෙන් මේක තියෙනවා විවිධාර්ථයේ සියලුම අර්ථ දකින්නට පුළුවන්කම ලැබෙන්නේ එවැනි සංඝයා වහන්සේලාට පමණයි. ඒ වගේම හැකියාවක් සංඝයා වහන්සේට පමණයි. එනාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පරිහාස බුද්ධ ශාසනයේ පොත්වල තියෙන ධර්මයන් ගැන පොත්වල තියෙන දේවල් අවබෝධ කරගන්න සාමාන්‍ය ලෝක සත්‍යයක් නෑ. ඒක අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අධ්‍යක්ෂන ලෝකයට කියන්නට සාමාන්‍ය ලෝක සත්‍යයට කාලයක් අවකාශ දෙන්නේ නැහැ. වෙනත් මේ ලෞකික ජීවිතේ වල කටයුතු කරන නිසා. ප්‍රතිපත්ති ප්‍රතිපත්තිය වශයෙන් ධ්‍යාන ලැබෙන ප්‍රතිපත්තිය මාර්ගඵල ලැබෙන ප්‍රතිපත්තිය සබතිගාමී වෙන ප්‍රතිපත්තිය මේ සියල්ලම කියලා දෙන්නේ ඒ අස්කාර පුද්ගල සංවරණය විශේෂයෙන්ම නිර්වාණ ගාමී ප්‍රතිවිද බුද්ධ ශාසනයේ සංඝරත්නයේ සංඝරත්නයේ පවර්ණා තෙක් පමණයි මේ සම්මතර මේ බුද්ධ ශාසනය නැත්තටම නැති යන උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය හතර දක්වා වුණාට පස්සේ ලෝකයේ තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ගණන හතරකට කවදා හරි අඩු වුණොත් ඒ හතර දෙනාගේ නැතිවීමෙන් පසු මේ ලෝකයේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම නැතර වෙන්නේ කියනවා. මේ ආකාරයෙන් බුද්ධ ශාස්ත්‍රය සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න වෙන එන්නේ අපි මේ තේරුම්කලගේ බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා සාමාන්‍ය බෞද්ධ විශ්වාස කරනවා. නමුත් ඒක අපිට කිසි තේමක් පිළිගන්නට හේතු සාධාරණ වශයෙන් කියන්නට මේ විදිහට ආරක්ෂා කරනවා කියලා පෙන්වන්නට සාක්ෂි නැහැ. නමුත් මේ ශරීර වශයෙන් තේකෙන් දක්වන්නේ ආරම්භයේ පිළිද සාසනය ආරක්ෂා කරනවා කියන එක ඕනෑම කෙනෙකුට දකින්න පුළුවන් ඒ නිසා මේ සංග්‍රහයේ ලෝකයේ අප්‍රයි සිතයි කියලා කියන එක සුදුයි. ඊළඟ අන්තරණය සංගමණය සමන්දියාපතම මනස් නෙවෙයි සලකා ගන්නවා. මෙලොව යහපත සමානක් නෙවෙයි සලකා ගන්න. පරලොව යහපත සමානක් නෙවෙයි සලකා ගන්න. අන්නයිගේ මෙලොව යහපත සඳහා පරලොව යහපත සඳහා භගවාන් යහපත සඳහා කරුණු කියන්නේ. මුදාම ප්‍රමේ සංග්‍රහණය සැකහැරෙන ලෝකයේ තුල සංසිඳීගේ සිට කෙනෙකු වාසය කරන්නේ. පරිගන්නා ගොල්වෙන් පීඩිත වසන්ත ලෝකයා තුළ තමා මරණ දෙන සතුරාට කෑම් කෑම් ප්‍රපල සතුරා කෙරේ එක්තරවන් අම්මා සමාගයේ මවට මෛත්‍රී කරන්නාගේ මෙච්චර කෙනෙක් වාසය කරන මේ ලෝක සත්‍ය දුකේ සීකර සිටින ආකාරය දැකලා අනේ මේ දුකෙන් තියෙන නිවනට අපට හැකියාවක් තියෙනවා නම් මට පුළුවන්කම තියෙනවා නම් මේ ලෝක සත්‍ය දුකෙන් මිදෙනවා නේද කියන කරුණාව ස්වභාවික වශයෙන්ම එකතුලින් උද්ගතමයි වාසය කරන්නේ කරුණාව අමුතියෙන් බලෙන් ඇති කරනවා නෙවෙයි සමාජයේ සිතට පේනවා මේ ලෝකසත්‍යෝ මේ මම කියන හැඟීමෙන් යුතුව මම මගේ කියන හැඟීමෙන් යුතුව සංස්කාර රැස්කරලා රැස්කරලා ලෝභයෙන් කැටයමින් ද්වේෂයෙන් පිච්චෙමින් වේක්ෂාකාරයෙන් සංසාර දුකටම අද සමන කටයුතු වල නිරත වෙලා නිරත වෙලා නිරත වෙලා යන මේ කොහොමද මේ කරන්නේ අවිද්‍යාව පාඩ කරලා නදස්නකම නිසා මේ මේ ගේමකම නිසා මේ විඳින්න තියෙන දුක ගියකට තේරෙන්නේ කොච්චර සංස්කාරික දුකක් වෙදින්න දිහාද කියලා. පුදුම කරුණාවක් ඒ කරුණාව සාමාන්‍ය කෙනෙකුට පිළිසෙත් ඇති කරගන්න පුළුවන්කමක් නෙවෙයි විවිධ දක්මනා සංස්කාර ප්‍රවෘත්තියේ සත්‍ය දැකීම තුළින් උද්ගතන කරුණාව. ඒ දුකට පස්සට දැකලා දුකින් මිදේවා කියන කරුණාවක් නෙවෙයි අප කතා කරන්නේ. එවැනි කරුණාවකින් ඉන්නාසේව සමන්නාගතන ලෝකසත්ව එහෙම කරුණාවක් නෙමෙයි. අනිත් අය මහා මුදිතා ගුණයක් ඉන්නාසේලාගේ සිත තුළ විද්‍යමානයි. මුදිතාව කියන්නේ ඊර්ෂ්‍යාවට පටහැනි ධර්මයි. ලෝකේ අන්තවත් සත්‍යය තේරුණා නම් ඒ සත්‍යයන් කායික වශයෙන් සේසකයටපත් වේවා මානසික වශයෙන් සේසකයටපත් වේවා ඒ වගේම යම් කීර්ති ප්‍රශංසා ලාභ ආදී ඒවා තියෙනවා නම් ඊමෙන් ඊයන් සත්‍යයන් පිළිලා තව තවත් ඉඳලා තියෙනවා ඒකවලින් ආධ්‍යාත්මික වශයෙන් ධ්‍යාන මානසික සංඛ්‍යා ආධ්‍යාත්මික වශයෙන් දැකෙනා යම් කිසි සසත් භාවයක් තියෙනවා නම් ආධ්‍යාත්මික ගුණමගාවක් තියෙනවා නම් ඒවා තව තවත් දියුණු ඒවා ආදී වශයෙන් විවිධ දෘෂ්ටි කෝණ වලින් දකින්නේ මේ ලෝක සත්‍යයේ පුදුම මුදිතාවක් මේ මුදිතාව ලෝක සත්‍යයේ අනුලෝක සත්‍යයේ පිටතට නැහැ. එහෙනම් මුදිතා ගුණයක් ඇත්ත වශයෙන්ම පිළිගන්නට ඉහළම මාර්ගඵල ලැබු කෙනෙක් වෙන්නට නම් අනිත් අය පහළ පහළ මාර්ගඵල ලබා ඇයට පුරුම මුත්‍රා ගුණයක් දක්නට ඇති කර ගන්නට හැකියාවන්නේ. එමෙහි සත්‍යයක් ඇති සංගරත්නය සමතෙන් මන්ත්‍රය. ඊට අමතරව මේ සංගරත්නය තුළ තියෙන මහා උපේක්ෂාව. තමන්ගේ මාවත් එකයි, තමන්ගේ සතරත් එකයි, තමන්ට ප්‍රශංසා කරත් එකයි, තමන්ට නිඳා කරත් එකයි. ආහාර පාන ලැබුණත් එකයි, ආහාර පාන ලැබුණත් එකයි, මිනිස්සු කාවත් එකයි, මිනිස්සු නාවත් එකයි. තමන්ට හේතිත සංසාර ලැබුණත් එකයි ලැබුණත් එකයි කිසි දෙයක් අපේක්ෂා කරන්නේ සියල්ලම කෙරෙන නදහස් කරන වාරයෙන් පවතින ලෝක සත්‍යඥාවක් පෙන්වන්න කියන්නේ තමයි දේශිතව තියෙන මෙවැනි ශික්ෂාවක් කියලා. නමුත් හරියට මේ මහා කුට්ටිය හරණදී දෙකට කපලා හරියට දොඩම් ගෙඩියක් දෙකට කන්න කපන්නාසේ. සමාධියක දෙපැත්තට දාලා හරියටම සමබර තත්ත්වයේ පවත්නා ගන්න පවත්න්නට පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඒ ආකාරයෙන් මුළු දෙස්සේම සමබර තත්යකින් දකිනවා. මුළු ලෝකයේ සියලුම දෙවියන් බ්‍රහ්මයන් මායන් මනුෂ්‍යයන් අමනුෂ්‍යයන් ආදී සත්ව කොටසයන් කෙරෙහි කිසිම ඇලීමක් බැඳීමක් නැති උපේක්ෂාවක්. ඒ වගේම යන්තා සංස්කාර ධර්ම ආදී සංස්කාර ධර්ම තියෙනවා නම් සමහරතර සදස්සවම සීත උස්නාදී ඉඳ කල කොලහඳ ආදී යම් සා දේවල් තියෙනවා නම් ඒ සෑම කෙලෙස් සංස්කාර ධර්මයක් කෙරෙන්න නැත්නම් ශ්‍රී කර්ම සාගරව පිළිගන්නවා. මේ මදහස් එක සාමාන්‍ය කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන් මදහස් එකක් නෙවෙයි ජීවිතේක්ෂාව කියන්නේ. ඥාන සංකේතෝ ඥාන ඥානෝහ දෙවිච්ච උපේක්ෂාව. මෙලෙස උපේක්ෂාව කියන්නේ සංගරත්න තේපාන්ත වශයෙන්ම ඇත්තෙන්ම කියනවා නම් මුළු ලෝකෙම තේලෝම පිළිස් අතරම අග්‍රයි කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහට මේ දේශනාව දිගට දිගට කියන්න කියන්න යනවා නම් නිවන වන දේශනාවක් වෙන්නේ. ඉතිහාස මොන පාඩමෝදී එකට විතර අවදි වුණා. අවදි වුණාට පස්සේ සංඝයා තුළ තියෙන ගුණ සම්මස්නය කරන්නට පටන් ගත්තා. එක ගුණයක් නැවත එකවරක්කට හැර දෙපාරක් සිහි කරන්නේ නැතුව. ඒ සංඝයා තුළ සංඝයාට අත්දකින්නට පුළුවන් යම් කිසි නිරාමයේ සුසුව තියෙනවා ඒ නිරාමයේ සුසුව මේවයි මේවයි කියලා බල බලා කරනකොට පැය හතරක් පහක් එක දිගට සිටින් සිටලා නිම කරන්නට බැරි වෙලා මම නතර කළා මේක කොච්චර විතරක් නිම කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි මේක. මේ වචන වලින් පිටිකමින්න වේගය වගේ නෙවෙයි චිතන වේගය කියන්නේ. ඒ තරම් මහා ගුණස්කන්ධ සංගරත්නය තුළ පවතින සංගරත්නයේ ගුණ දකින්න ධම්මේ ගන්තාවකට දැකලා තියෙනවා නම් ඒ ධම්ම ඥානයයි පිළිදවන්නේ. තමන් දැක්කේ යන්තාවකට නම් ධම්මේ ඒකාග්‍රතයි සංගරත්නය දකින්නේ. මුළු ත්‍රිපිටකයම දකින කෙනා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයම දන්න කෙනා සංඝහත්යෙන් දකිනවා. දන්නවා කියන්නේ ඒක අවබෝධ කරගන්න පුළුවන් කියන. එතකොට තමයි සංඝවද්දේ තුළ තියෙන විශිෂ්ට ගුණස්කන්ධයන් දකින්නට පුළුවන් වන්නේ මේ විදිහට සංඝයාගේ ගුණ අසීමිත බව මේ සමහර විට අහලා තියෙන නමුත් මේක අසීමිත වන්නේ කොහොමද කියන කාරණාව නොදන්නවා කියන එක. ඒක නිසා මේ සංඝයාගේ ගුණ සිහිපත් කරන එක මේ ඉතාමත්ම සහසෙයි මොකද මේක සංගමන භාවනාවක් වෙන එකපටයෙන් ඒ සංගමන භාවනාව කරන විට සංඝයාගේ ගුණ සිහි කරන විට සමාධිය සිතට දියුණු විය යුතු ශ්‍රද්ධාව මුදේ ධර්මයක් වශයෙන් සත්‍යව බල ධර්මයක් වශයෙන් බැඳෙන සංජීවිය සඳහා බලය වඩන්න තෝරේ නම් වඩන්න ගන්න පොඩ්ඩක් අවශ්‍යයි ඒක අමතරව සමාගයේ පිටතට ඇතිවෙන අකුසල ධර්ම සම්පූර්ණයෙන් ඒ වෙලාවෙදී නැති වෙලා යනවා ඊටත් අමතරව සමාගයේ පිටතට කුසල ධර්මයන් පිළිගනවා මේකත් අතර මේ සංඝයාගේ ගුණ සමාධියේ සිට තුලක් ඇති කර ගන්නට පුළුවන් ශක්තිය උද්ගත වෙනවා. සංඝ ගුණ කියන්නේ සංඝයාගාම තියෙන දෙයක් නෙවෙයි සමාධියේ සිට තුලින් දකින දෙයක්. ඒක නිසා මේ සංඝයාගේ ගුණ දකින විට සමාධියේ සිට තුළ පහළවන්නා වූ නාම ධර්මයේ ක්‍රියාදාමයේ පවා නිමිත දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට මේ සංඝයාගේ ගුණ සිහිපත් කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්දකින්නට පුළුවන්. ඒ සංඝ ගුණ සිහිපත් කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නවා. හැබැයි මේ සංඝයා වහන්සේ සිටේ නම් නිවන් අවබෝධ කරා කියන කරුණ සමාධි ප්‍රත්‍යක්ෂ ලෙස පෙනීම නම් පමණයි මේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ සංගුණ භාවනාවෙන්. නැති කෙනෙකුට නෙවෙයි. මේ විදිහට ඒ සංඝයාගේ ගුණ සේපත් කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වන නිසා මේ අය සේවාවත් එකක් අවධානය යොමු කරන්නට ඕන. සංඝයා කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්නට ඕන. ඒ තීර්ථ දක්ෂණත් ඒ අපි සංගල් සම්මන් දක්ෂාන් කියලා කියවට සංඥා තමයි පිටවන්නේ කොහොමද? ඒ සංඥා පිට වෙනකොට සමාධියම සංසාරය තුළින් මේ ධර්ම ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගන්න ඕනේ. මේ විදිහට සංකල්ප ටික ටික හරි පුළුවන් පුළුවන් දෙන්නේ අවබෝධ කරගන්න බලන්න. එහෙනම් බලින්න තුළින් Tamanට ඔය කියපු ප්‍රතිලාභ සම්බන්ධව ප්‍රමාණ වේ. ඒ සංකල්ප භාවනා සංඝයා විදුන ඒ කාර්යයෙන් ඒ ආකාරයෙන් තේපස්සනාට පස්සේ ඒ විකසම තේපත් කරන්න මෙහිදී සමාධිය සිත තුළ මේ ආකාරයෙන් නාම ධර්ම රාශියක් ඇති ඇති නැති නැති ගියා. මහා සංඥා ගොඩක් ඇති ඇති නැති නැති කිය. මොනවා සංස්කාර ගොඩක් ඇති වෙන්නේ නැති වෙන ගියා. තේමා සම්බන්ධයෙන් සම්මේලන දෙපාර විරාමිත ප්‍රීතිය දැනෙන අවස්ථා තියෙනවා. මේ වේදනා සංදයක් ඇති වෙන්නේ නැති වෙන ගියා. මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන ආදී නාම සංඥා මේ අවස්ථාවේදී ඇති වෙන්නේ නැති වෙන ගියා. මොකද මෙතන සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් දැන දෙයක් සිදුුනේ නැහැ. ඒ නාම ධර්මයන් අනුකූල වන ආකාරයෙන් තමන්ගේ රූප සංඥාක් ක්‍රියාත්මක වන ඒක නිසා මෙතන පංචස්කන්ධ ධර්මය ඇති වුණා කල්පනා නැතිවනා නැවත ඇතිවන නැවත කල්පනා නැතිවන මේ ආකාරයෙන් දිගින් දිගට ඇති වෙන කල්පනා නැතිවීමේ ක්‍රියාදාමයක් පංචස්කන්ධ ධර්මයේ ක්‍රියාදාමයක් මතම සිදුවන්නේ මේ ඔක්කොම අනිත්‍යයි මේ අනිත්‍යද කියන්නේ පංචස්කන්ධ ධර්ම කිසිවක් හේතු නොවි මානසික යන්නේසා ඒවා ආත්ම වශයෙන් ගන්න කිසි දෙයක් නැහැ කියලා දකිනවා එහෙම දකින්නකොට ඒ දකින අවස්ථාවේ තියෙන වෙන මොනවද තේරුම් මම මේවා දකිනවා මේ සංඥාතුන් මේ ආකාරයෙන් දකිනවා දකින වෙලාවන් කියන්නේ මේ පංචස්කන්ධ ධර්මන ඇති වෙමින් නැති වෙමින් යන හැර වෙන දෙයක් නෙවෙයි කියලා දකින්න ඒ දකින ක්‍රියාවලිය සමහර විට පාරමී සත්‍යයක් කියන කෙනෙකුට මොනන් ලබා දීමට ඒ අවශ්‍යම වශයෙන් ලබා දීමට හේතුපනිෂ්ඨේ වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒවා කවියේ හදවතට ඉඳගෙන කාටට කටයුතු කරන්නේ. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ හැටත් මේ සංඥා අවබෝධ කරගන්න සංඥා අවබෝධ කරගන්න ඉන්නතුනේ ධර්මයේ දැකෙන ධර්මයේ දැකීම තුළ නිවන් අවබෝධ කරගන්න දෙකෙන් නිදහස් වෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දින කරනවා අපි දැන් දෙන්නම් කියන්නේ ආකාශයෙන් පාගෙන පාගෙන ආකාශයෙන් බුම්මතා දේවානන්දා මයිතිකා පුඤ්ඤන්තං නමෝ දිට්ඨා චන්දකං සාසනං ආකාශයෙන් බුම්මතා දේවානාගාමහින්දකාපුන් යන්තම් අනුමෝදිතාකයන් සම්දේශනන් ආකාශකාමී දුම්මස්සාදී වානාගාමහින්දකා යන්තම් අනුමෝදිතාකයන් රක්ඛන්තුමන් පලන් දේශාස්මෝ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලකමානමං සබං සමානමෝ හොතු යාවනිබ්බාන පත්‍ය ධම්මං පුඤ්ඤං ආසවක්ඛා මනෝ සෝ සම්බුද්ධා පංචසෝ මේ කලකෝ සංස්කෘතිය නියපත් වෙන සැලසීමේ වාසනාව සත්‍යලා වේවා. අභිවදනයේ සේනස්ස නිස්සංවත් ධාතතාවයි නාතකාරෝ ධම්මා වද්දන්ති ආනුවන්න සුකම්බලං ආර්ගාරෝග්‍ය සම්පත්තේ විසක්ක සම්පත්තේ නේවත අතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමින්දතු සම්පත්තේ වාග්නාසන දේවා